මා යෝගාවචරයෙකු ඌයේ කුමටද? හැම විටම ඉඳුරන් පිනවීමට බලාපොරොත්තුෙන් හැම වැඩකදීම එයට මුල් තැන දීමට ඉදිරිපත්ව ඇති ගිහිගෙය සසර දුකට හොඳටම සම්බන්ධකම් ඇත්තේය. එහි ඇති ගිහිකම් කටළු මට පෙනෙයි. එහෙයින් ගිහිගෙය දුක් රැස් කරන තැනකයි සිටෙයි. දුක්ගිනි හැම තැනම පෙනෙයි. අවිද්‍යාවෙන් මුලාව තෘෂ්ණාවට දාසකම් කරන ගිහියාට මේ දුක්ගිනි හැම පැත්තෙන්ම එන සැටි නොපෙනෙයි. කුසල් දහම් වලට එහි ඉඩ නැත. එයට ලැබෙනුයේ නොඑක් විදියේ බාධා රැසකි. කෙලෙසුන්ගේ බිහිසුණුකම මට වැටහි ගියේය. කෙලෙසුන් වැඩෙන දුක්ගිනි බෝ කරන එම ගිහි ගෙය. නපුරු වල් සතුන්ගෙන් පිරිවන ලැබක්සේ සිතෙන්නට විය. එහෙයින් මම නෛෂ්ක්‍රම්‍ය අදහසක් පහල කර ගතිමි. මේ දුක තේරුම් ගත් යෝගාවචරයෙකුගේ කතාවකි. දුක්ගිනි රස පහළවන්නේම කර්ම නැමැති ගිනි මුල් කරගෙනය. කම් ගිනි වලට මුල කෙලස් ගිනි රසය. මෙම ගිනි තුන් වර්ගයේම සම්පූර්ණයෙන් නිවි යන්නේ විදර්ශනා භාවනාවක උසස් ප්‍රතිඵලය වශයෙන්ි. ඒකාන්තයෙන් රහත් බව ලබා ගන්නා තුරු සම්පූර්ණයෙන් මේ ගිනි රස නිවෙන්නේ නැත. ඔහු යෝගාවචරයේක ඌයේ මේ අදහස් රස සිතින් ගෙනය. ඒ සඳහා තමා විසින් කළමනා වැඩහා පිරුව මනා පිළිවෙතද පිරිසිදුව දැනගෙන විසිය යුතුය. මේ සඳහා ඉදිරිපත් කරන්නේ ලෝතුරා ගුණ රැසින් අගතන්පත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් උතුම් උපදෙස් සමූහයයි. මේ සඳහා මම සීල සංවරය වෙත මාගේ අවධානය යොදමි. එහිදී මම එය කඩ නොකොට සිදුරු සෑදෙන්නට නොදී අසබලව අකම්මාසව තෘෂ්ණා දිට්ටි දෙකින් තදින් අල්ලා නොගෙන දිවි දෙවෙනි කොට රැකගනිමි. එයින් මාගේ කායික ක්‍රියාවන්ගේ හා වාචසික ක්‍රියාවන්ගේත් පිරිසිදුකම සැලසෙනු ඇත. මෙසේ සිතට එකඟව මනවින් රකින සීලයම සෙසු උසස් ගුණයන් මා සිත තුළ දියුණුවට පත් කර ගැනීමට පිහිටක් වනු ඇත. මේ ළඟට මම ඉන්ද්‍රිය සංවරය වෙත මාගේ අවධානය යොමු කරමි. ඒ රකින්නා වූ මම ඇස කන නැහැය දිව කය මනස යන ඉන්ද්‍රිය දොරවල් සයේ සිහිය පිහිටුවාගෙන කෙලෙස් අරමුණු වලින් සිත පිරිසිදු කොට තබා ගනිමි. එය මාගේ අප්‍රමාද ප්‍රතිපත්තිය වනු ඇත. ඒ මගින් මා බලාපොරොත්තු වන සීල විසුද්ධියට බලවත් රැකවරණයක් සැලසෙන්නේය. ස්ථිරත්වයට පමුණුවා නොගත් සීලයකින් උසස් ගුණයෝ මතු නොහෙන්නාහ. අයං පතිට්ඨා දරණීව පාණිනං යැයි වදාළ පරිදි මහා පොළවසේ මේ සීලය ගුණයනට පිහිටවන්නේය. මේ අප්‍රමාද ප්‍රතිපදාව මනවින් රැක ගැනීමට නිନ୍ଦ අඩු කර දිවි පැවැත්ම වූ జాగරියානු යෝගයත් ආහාර ගැනීමේදී nissarana අදහස මතු කොට තබා ගැනීමෙන් භෝජනයේ මත්ඤ්‍යතාවත් යන ධර්ම දෙක ඊතා දැඩි අදිෂ්ඨානයකින් ආරක්ෂා කර ගනිමි මේ හැම ගුණයක්ම අඩපණ නොවි. අතරක නතර නොවි පවත්වාගෙන යාමට නම් බලවත් වීරයක් පවත්වා ගත යුතුය. යන්තම් පුරිස තාමේන පුරිස විරියේන පුරිස පරක්කමේන පත්තබ්බං නතං පාපුනිත්වා විරියස්ස సంతానం භවිස්සති වදාළ පරිදි පුරුෂයාගේ ඥානතාමයෙන් පුරුෂයාගේ වීරයෙන් පුරුෂයාගේ පරාක්‍රමයෙන් යම් උතුම් ලෝතුරා ගුණයකට පැමිණිය යුතුයද එයට නොපැමිණ එය නොලබා පටන්ගත් වීරිය නොනවත්වන්නෙමි දැඩියගත් අදිෂ්ඨානයකින් යුතුව චෛතසික වීරයත් කායික වීරිය පවත්වාගෙන යන අපපටිවාණිතාව මම දියුණු කරමි. එසේම එය සමග අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු විවදාල පරිදි අපේක්ෂා කරන උත්තමාර්ථයෙන් මෙපිට ලැබෙන යම් කවර ගුණයකිනිදු තෘප්ත නොවන ස්වභාවයකින් යුක්ත වෙමි. මා විසින් කඩනකොට යා යුතු වන ප්‍රතිපත්තිය හෙවත් වැඩපිළිවෙල මා මැනවින් නිසකමව දැන සිටිය යුතුය. ප්‍රමාදය ඈතට තල්ලු වන්නා ඌද අප්‍රමාද පක්ෂය নিরතුරුව පිරී යන්නා ඌද සතියත් සම්පජඤ්ඤයත් කඩනොවි මා තුල දියුණු විය යුතු බව මම නිතර සැලකමි. එය මගේම ජීවිතයට සම්බන්ධ කොටගෙන පවත්වාගෙන යාමට මම තදින් සිතටගෙන වාසය කරමි. මා දුක් තේරුම් කොටගෙන කල් ගෙවිය යුතුය. එහෙයින් කය සතප්පාගෙන විසීමට ඕනෑ කරන්නා ඌද බහැර සැපයට ගිජු වූ සිත නිතර නිතර ඉල්ලන්නා ඌද සුකෝපභෝගී උපකරණයන් සෙවීමට මම නොයන්නෙමි. බුදු පියාණන් වහන්සේ කලිංග රූප දානා භික්ඛවේ ඒතරහි මම ශාවකා විහාරಂತಿ අප්පමත්තා ආතාපිනෝ යනාදීන් මහණෙනි ලී කොටයක් කොට්ටේ සඳහා යොදාගෙන මාගේ ශ්‍රාවකයෝ පමා නොවි කෙලෙසුන් තවන වීරෙන් යුතුව මේ කාලයේ වාසය කෙරෙති. ඔවුන් එසේ වාසය කරන හේයින් කෙලෙස් මරහූ හට ඉඩ නොලබා ඉවත් වන්නාහ. යනුවෙන් වදාළහ. පලංකේන නිසින්නස්ස ජන්නුකේ නාබි වස්සති අලං පාසු විහාරාය පහිතත්තස්ස බික්කුණෝ යනුවෙන් සරියුත් හිමියන් වදාළ පරිදි කෙලෙසුන් තවන වීරෙන් යුත් මහනහුට යම් සෙනසුනක පලක් බැඳගෙන ඉන්නා කල්හි වැස්ස දෙදෙන නොතමන්නේ නම් ඒ සෙනසුන පහසු විහරණයට සුදුසුය. කෙලෙස් උල්පතට අසු නොවන හේයින් මේ පහසු විහරණය මගඵල නිවන් සාක්ෂාත් කර ගැනීමට උපකාර වෙයි. තනකොළ ඇතිරියක හෝ සම්කඩ එලාගෙන එහි හෝ හිඳීමෙන් කල් ගෙවීම මගඵල නිවන් අත්කර ගැනීමේ මහා මාර්ගයයි. කොටලුවා යම් කිසි තැනක ඊතා සුළු වේලාවක් නිදන්නා මෙන් මාද නිදි බහුල නොවිය යුතුය. මා විසින් නිନ୍ଦ අඩු කරගත යුතුය. කවර හේින්ද නිନ୍ଦ නම් ප්‍රමාදයට හේතුය. ඒ කෙලෙස් මරුන් හට අවකාශ ලැබෙන අවස්ථාවකි. යෝගාවචරයා නොනිදයි යන්න මම හොඳින් තේරුම්ගෙන සිටිමි. එහෙයින් මම සෙනසුන් සොය සොයා ඇඳ ඇතිරිලි ආදිය සොයසොයා නොවෙහෙසමි. ඒ ගැන සිතුවිලි මාත්‍රයක් පවා මා පහල කරතොත් මම යෝගාවචර ධර්මය කඩ කරන්නෙක් වෙමි. යෝගාවචරයානම් නොපමා පුද්ගලයාය. හේ කිසිවක තදින් එල්ලී නැත. යෝගාවචරයා යම්කිසි ලද දෙයකින් සතුටු වන්නකි. එහෙයින් යම්කිසි අස්නක් ලදහොත් එහි පර්යංකේ බැඳගෙන භාවනා මානසිකාරයේහි යෙදෙයි. එහිදී තීන මිද්දෙන් පෙළෙන අවස්ථාවක් ආවොත් හේ සක්මන් කරයි. යලිත් පර්යංකයෙන් කල්යවයි. මෙසේ කල් ගෙවන යෝගියා නින්දට යෑම සඳහා සකස් වීමක් නොපතයි. කෙලෙසුන්ගෙන් පෙළෙන සිතටය ප්‍රමාද නින්ද ඉඩ ලැබෙන්නේ. ඇතැම් විටක සක්මනේ ආලම්බන රජ්ජුවේ එල්ලීගෙන ඉන්නා විටක හෝ පර්යංකේහි ඉන්නා විටක හෝ චිත්ත සන්තානය බවාංගයට වැටීමෙන් එක්තරා පැවැත්වීමකින් නිද්‍රා කෘත්‍යයක් සිදුවෙන සැටි කියා හැකිය හැකිය. ඇතැම් යෝගීන්ට ඇතැම් දිනකදී රෑදවල් දෙකේදීම මෙබඳු දුබලතාවකදු නැතිව කල් ගෙවීමට පිළිවන්කම තිබෙන සැටි අප දැක ඇත. නොනිතා ඉන්නේ කොහොමදයි ප්‍රශ්න නැගෙන්නේ යෝග කර්මය නියම ලෙස නොදන්නවුන් විසිනි. නියම අන්දමින් යෝගාවචර තත්වයට පත්වන්නහුට පවා සාංසාරික පරිචයත් දූෂිත පරිසරයකට වැටීමත් හේතු කොටගෙන නංවාගත් උසස් නෙක්කම්ම අදහස ගිලිහි යන්නට ඉඩ තිබේ. එහෙයින් එබඳු අවස්ථාවලින් ආරක්ෂා වීමට නොකඩී පවත්වාගෙන යන ආද්‍යාශය සම්පත්තියකින් හා තමහට බලපානා කෙලෙස් දුබලතාවන් මනවින් හඳුනාගෙන කලන මිතුරන් කෙරෙහි බලවත් ඇදහිලිමත් ගතියකිනුත් යුතුව විසිය යුතුය. මට වරදින්නේ නැත යන මානී අදහස සම්පූර්ණයෙන් කඩාගෙන විසිය යුතුය. සුදුසු කලන මිතුරෙකු ලද්දේ නම් යෝගාවචරයා ඒ කලන මිතුරා කෙරෙහිම තද විශ්වාසය තබාගෙන ස්වකීය යෝගී වැඩ කරගෙන යා යුතුය. කවර දෙයක් සඳහා වූ ඒ ගෙන යන වැඩ පිළිවෙල නවත්වන්නට කිසිම වැඩකට සම්බන්ධ නොවිය යුතුය. ඔහුගේ ගමන බාධක සාගරයකය එහෙයිනි. අරඹන වැඩ දිරාපත් වෙන හැටි. යෝගාවචරයා මනවින් දුරදිග බලා වැඩ කරන්නෙකු විය යුතුය. ලෞකික අදහසින් මැඩුණු පිරිහි මානසික ශක්තිය ඇති ඇතම් පුද්ගලයන් උසස් වැඩ පටන් ගැනීමේදී රමණීය ඌද විසතුරු ඌද විවිධ මාතෘකා ඉදිරිපත් කොට ජනයා කුල්මත් කරන සැටිත් ටික දිනකින් ඒ මාතෘකාවනට යෙදූ අදහස් මකාගෙන අන් මගක යන සැටිත් අපට පෙනේ මෙයින් ඇතම් වැඩ දි รา පත්වන සැටි අපට වටහාගත හැකිය. දි รา පත්වීම සංකත ධර්මයට අයත් ස්වභාව ධර්මයකි. ඒ දි รา යෑම සම්පූර්ණයෙන් තොර වී ඇත්තේ අසංකතයෙහිය. එහෙයින් අසංකත තත්වයට පත්වනතුරු දි รา පත්වීම වැළැක්විය නොහැකියයි කියන්නටද බැරි නැත. මෙහි අප විස්තර කරන්නට අදහස් කළ දි รา පත් වීම එය නොවේ. ජනතාවගේ සිත් ගන්නා අදහසින් අනුන්හට පෙන්눔 කිරීමේ කුහක ප්‍රතිපatti අනුගමනයෙන් නානා මාදිලියේ වෘත විදීන් ඉදිරිපත් කරන්නෝ සිටිති. ඇතැම් ජාතක කතාවලදීද නියම ප්‍රතිපත්තියකින් තොරව ගත් වෘත විදීන් මහජනතාව හමුවෙහිම දි รา පත් වූ සැටි අපට දක්නට ලැබේ. දීඝ නිකායේ සූත්‍රයක පාටික සූත්‍රයේහිද බාහිරක තවුසන් කිහිප දෙනෙකු පුදුම එළවන අන්දමේ වෘත සමාදානයෙන් යුතුව කලක් වාසය කොට ඒ සියලු වෘතාරම්භයන් දි รา පත්වන තැනට වැටි පිරිහී ගිය සැටියක් සඳහන් වෙයි. මෙකලද ඇතම් කෙනෙක් බෞද්ධ තත්වයකුත් දරාගෙන දිගට පවත්වාලන්නට දුෂ්කර වූ ගුණ ස්වરૂපය වූ වැඩ අරඹා ඔවුන්ටත් පළමු ඒවා දිරාපත් වන සැටි බලා කිසිදු සංවේගද නැතිව කල් ගෙවන්නාහ. ආරම්භයේදී යොදන ගැඹුරු මාත්‍රිකා ඇති වැඩද බොහෝ දෙනා අතර දි รา පත් වන සැටි අපට පෙනේ. මෙහිදී මෙසේ වීමට කරුණු දෙකක් අපට ඉදිරිපත් වෙයි. එකක් නම් කරන්නට බලාපොරොත්තුවක් නැතිව කිරීමේ අභ්‍යාසයක් නොලබා ප්‍රචාරයට හොඳ මගය යන මේ හැඟීම මුල් කරගෙන එහි යෙදීමයි. අනෙක් කරුණ ප්‍රතිපත්තිය ජීවන වෘත්තියක් වශයෙන් ගෙන යෑමේ පවිතු සංකල්පයයි. මේ දෙකටම මුල බෞද්ධ ප්‍රතිපත්තිය ගෙන ආයුත්තේ වචනේ නොව සිතින් නිස්සරණ අදහසින් බව නොතකීමයි. දිරාපත් නොවන සැටි යෝගාවචරයා ස්වකීය ආරම්භයන් දි รา පත් වන්නට නොදී මොහොතින් මොහොත තමාගේ හැම හොඳ පිළිවෙතක්ම වැඩි වැඩියෙන් දියුණුවට යන සැටියට යෝගයේහි යෙදිය යුතුය. මෙයට උපකාර වන්නේ නිවන් අරමුණම තදින් සිතට කාවද්දා ගැනීමය. මුලින් වැඩ අරඹා ඒ ඇරඹූ වැඩ දිරාපත් වන්නට ඉඩහැරීමට හේතු වන්නේ ධර්මමය හැඟීම අඩුකම බව කිව යුතුය. සතංච ධම්මේන ජරං උපේති යයි වදාලේ බුදු පියාණන් වහන්සේ විසිනි. සත්පුරුෂයන්ගේ ධර්මය දිරාපත් නොවේ යනු එහි අදහසයි. එහෙයින් යෝගාවචරයා තමා ආරම්භන යෝග වැඩ පිළිබඳ හැම දෙයක්ම සත්පුරුෂයන්ගේ ධර්මයට සම්බන්ධ කළ යුතුය. එයද මනවින් තේරුම්ගෙනම කළ යුතුයද පවත්වාගෙන යා යුතු ඌද වැඩ පිළිවෙලක් බව විශේෂයෙන් සැලකිය යුතුය. ලෝකයත් ලෝකයේහි ඇති සවිඥානික අවිඥානික දේත් සිතින් තදින් හෝ යන්තමින් හෝ බදාගෙන තමාගේ සිත තැන්පත් කර ගැනීමට කොතරම් දැඟලුවත් කෙතරම් තර්ක න්‍යාය ඉදිරිපත් කළත් ඒ සිදු කරන්නට නම් කිසිසේත් නොහැකිය. ඔබ ඔබේ සිත තැන්පත් කර ගැනීමට සිතනවා නම් ඔබ විසින් පළමුවෙන්ම කළ යුත්තේ සත්ව සංස්කාරයන් කෙරෙහි ඔබ සිත් තුළ බලපාන බැඳීම් හොඳට විමසා බැලීමය. ඊළඟට ඒ බන්ධනයන් ටිකෙන් ටික කඩා අයින් කරගන්න. මේ නියම සිතින්ම සිදු කරන්න. එකල සිත හැදීම අපහසු නැත. නැත්නම් ඔබ කරන්න හදන්නේ අනුන් රැවටීමේ මහා ප්‍රයත්නයකි. ඔව් සියලු බැඳීම් ගැටීම් දෙකම මනවින් සොයා බලා ඒවා එකින් එක අයින් කර දමන්න. ඔබට ජයගත හැකි වේ. යෝගාවචරයාගේ මූලික පරමාර්ථය ඊතා උසස් චිත්ත පරම්පරාවක් ක්‍රමයෙන් දියුණුවට පත් කර ගැනීමයි. එය ලිහිසි නැත. ධර්මමය අදහස් සමූහයකින්ම තමාගේ චිත්තසංතානය සපුරාලීම පහසු නැත. ඒ සඳහා සුදුසුම ක්‍රමයක් තිබේ. ඒ මෙසේයි. සද්දා ජාතෝ උපසංකමති උපසංකමානේන පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදහති ඕහිත සෝතෝ ධම්මං සුනාති සත්වා ධම්මං ධාරේති දතානං ධම්මානං අත්තං උපපරික්කති අත්තං උපපරික්කතෝ ධම්මා නිජ්ජානං කමන්ති ධම්ම නිජ්ජාන කන්තියා සති චන්දෝ ජායති චන්දෝ ජාතෝ උස්සහති උත්සාහිත්වා තුලයති තුලයිත්වා පදහති පහිතත්තෝ සමානෝ කායේන චේව පරම සච්ඡං සච්ච කරෝති පඤ්ඤායචනං අතිවිජ්ජං පස්සති හටගත් සදහැ ඇතියේ එළඹේ එළඹෙනුයේ පෛරුපාසනය කෙරෙයි. පෛරුපාසනය කරනුයේ කන් නතු කෙරෙයි. නතු කළ කන් ඇතියේ දහම් අසයි. දහම් අසා ඇසූ ධර්මය දරයි. දරූ ධර්මයෙහි අරුත් පිරික්සයි. අරුත් පිරික්සනුවනොහොට ධර්මය වැටහෙති. දහම් වැටහීම ඇති කලෙහි කර්තෘ කම්මිතා ඡන්දේ උපදී. හටගත් ඡන්දය ඇතියේ උත්සාහ කරයි. උත්සාහ කොට තුලණය කරයි. එනම් අනිත්‍ය ආදී විසින් තීරණය කරයි. තුලණය කොට ප්‍රදාන් වීරය කරයි. නිවනට මෙහෙයූ සිත් ඇත්තේම ಕಾಯನಿದು ಸತ್ಯ ಪ್ರತ್ಯಕ್ಷ ಕರೈ ಪ್ರಜ್ಞಾಯದು කෙලෙස් විනවිද දකි. මෙහි ආරම්භයේ පටන් නිර්වාණ සාක්ෂාත්කරණය දක්වා අවස්ථා 12ක් වේ. මෙහි මුලින් සඳහන් වන්නේ ධර්මමය ශරීරය සකස් කිරීමට උපකාරී වූ සද්දා ගුණයයි. මෙයින් යෝගාවචරයා හට ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය මූලික කරුණක් බව සලකාගත හැකිය. සදහයෙන් තොරව ආරම්භන යෝගාවචර වැඩ දි รา පත් වෙන සැටි මෙහි මුලින් සඳහන් කරන ලදී. යෝගාවචරයාගේ යෝග කර්මය සාර්ථක වීමට නම් සදහැ ගුණය පෙරදරි විය යුතුය. එයින් තොරනම් ඒ චිත්ත సంతාණය වියලි මුඩු බිමකට සමානය. මේ අන්තය දක්වා ක්‍රමයෙන් දියුණුවට පත් කර ගනිමින් ගෙන යා යුතුය. මේ සදහයද නුවණ හා සමග සම්බන්ධ නොකොට ගෙන යාමෙන් දි รา පත් වන්නට ඉඩ තිබේ. එහෙයින් මෙහිදී මනා සැලකීමක් අවශ්‍යය. දෙවන කරුණ නම් කල්යාණ මිත්‍ර ආශ්‍රයක් තමාට සලසා ගැනීමය. එය ලෙහෙසියෙන් සැලසෙන්නේ ඕකප්පනීය ශ්‍රද්ධාව සිත තුළ එළඹෙන කල්හිමය. සකල මේවහිදං ආනන්ද බ්‍රහ්මචරියං යදිදං කල්යාණ මිත්තතායි වදාළ පරිදි ශාසන බ්‍රහ්මචරියාවත් මාර්ග බ්‍රහ්මචර්යාවත් යන සියල්ලම ආධ්‍යාත්මයේ තුල ලැබෙන්නේද වැඩෙන්නේද කල්යාණ මිත්‍ර ආශ්‍ර සම්පත්තිය උඩය. එය නොලදහොත් එම සියලු ගුණයෝ නොලැබී යන්නාහ. එපමණක් නොව අසීමිත විපත් රසකටද වැටීමට ඉඩ කඩ සැලසෙන්නේය. එහෙයින් නුවණ හා මුසුකොටගත් සදහැයෙන් එම කල්යාණ මිත්‍රාශ්‍රයෙන් නියම ප්‍රයෝජනය ගැනීමට ඔබත් උනන්දු වන්න. කලන මිතුරන් ඇසුරු කිරීමේදී එයින් ලබාගත හැකිවන උතුම් ප්‍රයෝජනය මනවින් තේරුම්ගෙන තිබිය යුතුය. මුලකී කරුණු වලින් එය මතු කර දෙයි. කලන මිතුරන් ඇසුරු කරන්නා එහිදී සදහැනුවන දෙක යොදාලීමෙන් කලන මිතුරාගේ බසට කන් යොමු කිරීම සිදුවේ. එහිදී නුවණ යොදාලීමෙන් කලමනා ක්‍රියාව පැහැදිලිව දැනේ. පැහැදිලිව දැනුණු දෙය තමාට අත්පත් කර ගැනීමට පිළිවන් වනුයේ සදහැ තිබුණොත් පමණය. එහෙයින් මේ ಗುಣ දෙකේ ක්‍රියාකාරීත්වය මෙහිදී ඊතා ප්‍රයෝජනය. ඔබ කලන මිතුරන් ඇසුරු කරන්න. එසේ ඇසුරු කරන විට මනවින් නුවණ යොදන්න. දැහැමි කතාවක් එතුමාගෙන් පිටවන විට එය ශ්‍රද්ධාව යොදා තමා අයත් කර ගැනීමට අමතක නොකරන්න. එහිදී කලන මිතුරාගේ බසට කන් යොමු කිරීමත් එසේ කන් යොමු කොට කියන බණක් ඇසීමත් ඔබ ඊතා සැලකිල්ලෙන් සිදු කරන්න. මෙයින් ඔබට ලැබුණේ මහත් ලාභයක් බව හොඳින් සිතේ තබා ගන්න. කලින් සඳහන් කරන කරුණු වලින් සඳහන් වන්නේ දි รา පත් නොවන වැඩපිළිවෙලකි. බන අසා එසේ අසාගත් බන අහක නොදමා සිත් තුළ ධාරණය කර ගැනීම, තන්පත් කර ගැනීම අදහස් කෙරේ. මේ හේතු කොටගෙන ඔබට බහුශෘත ගුණය ඔබ තුල දියුණු කරගත හැකිය. බුදුදහම පාඩම් කොට දරාගෙන වාසය කරන්නා ධර්ම චෛත්‍යයකි. එපමණකින් හේ දෙව් මිනිසුන් විසින් වැඳ යුතු පුද්ගලයෙක්ද වන්නේය. එපමණකින් නොනැවති ඊළඟ කරුණටද සිත් යොමු කරන්න. එනම් පාඩම් තිබෙන බණ කොටස්වල තේරුම් මනවින් මෙනෙහි කිරීමය. තමාගේම නුවණින් හෝ අන් වැඩිහිටියන්ගේ පිටුවහලක් ලැබගෙන හෝ ඔබට මේ අර්ථය සපුරාගත හැකිය. එසේ අර්ථය සපුරා ගැනීමේදී ඔබ ඉක්මන් නොවිය යුතුය. බුදු පියාණන් වහන්සේගේ අදහස් දත් මහරහතන් වහන්සේලා දුන් අර්ථ පිළිවෙලක් ඇත. ඒවා ඔබට සොයාගත නොහැකි නම් උගත් ශික්ෂාකාමී ධර්මවාදී උතුමෙකු සොයාගෙන එතුමන් වෙතින් තේරුම් ගැනීමට උත්සාහවත් වන්න. ප්‍රතිපත්ති ගරුක නොවූ අධර්මවාදී පුද්ගලයාගෙන් බණ අසන්නට නොයනු මැනවි. එහිදී ඔබට නියම ධර්මය නොලැබී යාමට ඉඩ තිබේ. අත්තං උපපරික්කතෝ ධම්මා නිච්ඡානං කමන්ති යන්නෙහි තේරුම අර්ථය මෙනෙහි කරන්නාහට ධර්මයෝ දැනීම ඉවසත්. හෙවත් තේරුම සලකන්නාහට එහි අඩංගු වන ධර්මකාරණයෝ දැනීමට පත්වෙනු ඇත. මෙය ධම්ම නිජ්ජානක්ඛන්තියයි. තමා උගත් ධර්මයන් පිළිබඳව තේරුම් සිතට වටහීමට මේ නම යොදනු ලැබේ. මේ ශක්තිය නැත්නම් කොතරම් ධර්මයේ උගත්තත් එයින් ප්‍රයෝජනය නොලැබේ. ධර්මානුරූපව උත්සාහයක් ගැනීමට ඕනෑකම සිත තුළ පහළවන්නේ මේ ධම්ම නිජානක්කන්තිය ඇති කලෙහි පමණි. එහෙයින් උගන්නාතාක් ධර්මය පිළිබඳ තේරුම් සලකාගෙන එය මනවින් සලකා බැලීමට නිතර නිතර පුරුදු විය යුතුය. තවත් කරුණකින් එය පැහැදිලි කරන සේක. එනම් ධම්ම නිජ්ජානක්ඛන්තියා සති ඡන්தோ ජායති ඡන්දජාතෝ උස්සහති යනුයි. ධම්ම නිජ්ජානක්ඛන්තිය ඇතිවන විට ඡන්දය ඇතිවේ. කත්තු කම්මෙතා කුසල ඡන්දය ඇතියේ උත්සාහය ගැනීමට සිදුවේ යනු එහි තේරුමයි. මේ ධර්මමය අභිවර්ධනයේ ඊතා හොඳ සංදිස්ථානයකි. මත්තට තම අභ්‍යන්තරයේ සංවර්ධනයට පත්කර ගැනීමට ඇති සියලු ලෞකික ලෝකෝත්තර ගුණධර්ම પરම්පරාවට ඉඩ සැලසෙන්නේ මේ උත්සාහයේ උපකාර ලැබීමෙනි. ධම්ම නිචානක්ඛන්තිය යන්න ගැනද ගැඹුරට සලකන විට ධම්මට්ඨිති ඥානය තෙක් සිතේ දියුණුව පහළ වූ බව තේරුම් කළ හැකිය. එයනම් විදර්ශනා භාවනා වේදී ලැබෙන සප්පච්චේ නාම රූප දර්ශනයයි. මෙහිදී මේ පුද්ගලයා හට නාම රූප ධර්මයන් පිළිබඳව අජත්ත වශයෙන්ද බහිද්ධ වශයෙන්ද පච්චත්ත ලක්කනාවබෝධය සම්පූර්ණව තිබිය යුතුය. උස්ස හිත්වා තුලේති යන්න නවවැනි කාරණයයි. ප්‍රධාන වීරේහි තුලණය කෙරෙයි. තුලණය නම් නාම රූප ධර්මයන්හි ලැබෙන සාමාන්‍ය ලක්ෂණය භාවනාමය ඥාණයෙන් වටහා ගැනීමයි. සාමාන්‍ය ලක්ෂණය නම් අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යන ත්‍රිවිධ ලක්ෂණයයි. මේ ලක්ෂණයන් පිළිබඳ අවබෝධය පටන් ගන්නේ සම්මස්සන ඥානය පවත්නා අවස්ථාවේය. උදයබ්බේ ඥාන අවස්ථාවේ එයම දියුණුවටපත් වී වැටහෙයි. ත්‍රිලක්ෂණය ධර්මයන්ගේ ස්වභාවයයි. මුලදී එය නොපෙනෙන්නේ එය වැසී ගිය හේිනි. එසේ වැටහුනේ එය මෙනෙහි නොකිරීමෙනි. සන්තතියෙන් වැසී ගිය හේින්ද උද්‍යප්පය මෙනෙහි නොකළ හේින්ද අනිත්‍ය ලක්ෂණය ප්‍රකට නොවේ. එය සන්තතිය ගලවා උදේ වැය දෙක මෙනෙහි කරන කලෙහි ප්‍රකට ස්වභාවයට පත්වේ. ඉරියාපතේන් වැසුණු හේින්ද නිතර පෙළීම මෙනෙහි නොකරන හේින්ද දුක්ඛ ලක්ෂණය ප්‍රකටභාවයට පත් නොවේ. ඉරියව් ගැලවීම නවත්වා එයින් ලැබෙන අබෙන්න පතිපීලණය එනම් පුන පුනා පෙළීම මෙනෙහි කිරීමෙන් දුක්ඛ ලක්ෂණය ප්‍රකටභාවයට පත්වේ. ඝන සංඥාවෙන් වැසී ගිය හේින්ද නානා ධාතු විනිත් භෝගය මෙනෙහි නොකල හේින්ද අනාත්ම ලක්ෂණය ප්‍රකට නොවේ. ඝන සංඥාව ඉවත් කොට නානා ධාතු විනිර්භෝගය මෙනෙහි කරන විට ඒ අනාත්ම ලක්ෂණය ප්‍රකටභාවයට පත්වේ. මීළඟ කරුණ තුලයිත්වා පදහති යනුයි. එයින් ප්‍රකාශ වන්නේ තියුණු විදර්ශනාවට නගා සංස්කාරයන් සම්මර්ෂණය කරන අයුරුයි. එය බංග ඥානයේ පටන් අනුලෝම ඥානය ලැබීම තෙක් අවස්ථාවන්සේ ගත හැකි වෙයි. පහිතත්තෝ කායේන චේව පරම සත්‍යං සච්චි කරෝති. යයි සඳහන් වන්නේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරණයයි. විදර්ශනා වාස්තාවේදී නිර්වාණය පිළිබඳ දැනීම නොයෙකුත් වර සිදුවේයි. ඒ වනාහි අනුමාන වශයෙනි. සිතට නිර්වාණ ධාතුව අරමුණු වන ආකාරයෙන් නොවේ. ඒ නිර්වාණ ධාතුව පළමුවෙන්ම අරමුණු වන්නේ විදර්ශනා ඥානයන්ගේ කෙලවර මාර්ග චිත්තයට මුලින් ලැබෙන ගෝත්‍ර වූ සිතටය. ඒ අවස්ථාව හඟවන වචනයකි. පහිතත්වෝ යනු එහි තේරුම නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තා යනුයි. නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තේ නාමකායින් හා රූපකයින්ද ඒ පරමාර්ථ සත්‍ය වූ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරයි. මෙසේ මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරණය කාය සාක්ෂාත්කාරය නාම සාක්ෂාත්කාරයයි දෙවදාරුම් වෙයි. එයින් කාය සාක්ෂාත්කාරය නිසා අනවරාග්‍ර සංසාරයේහි පැවති කාය දරත කාය ਸੰతాපාදිය නැති වූ බව දැනගනි. නාම සාක්ෂාත්කාරය නිසා එලෙසම කෙලෙස් ගහණය නැති වූ බව දැනගනි. මරණ බය ගැන නිතර සැලකීම පින්වත්නි මරණ නැමැති මායයා දුරලීම පිණිස මේ ආත්ම භාව සංඛ්‍යාත ලෝකේහි මරණ සංඥාව තැන්පත් කරගත් කයත් සිතත් ඇතිව වඩව් මෙසේ වැඩූ සිත් ඇති ඒ සත්වයාගේ සිරුර සම්බන්ධ කොටගෙන පවත්නා සෑම තණ්හාවක්ම පහවේ ජරාව ඊතා මනාප වූ රූපය කිලිටි කරයි. කාශාස්වාසාදී බියකරු රෝග තෙමේ තමා කෙරෙහි වූ සියලුම බලය හෙවත් ශක්තිය පැහැර ගනී. පින්වතුනි මරණය තෙමේ නොඑක් උපභෝග පරිභෝග වස්තුන්ගෙන් රක්නාලද මේ ජීවිතය වනසා දමයි. එබැවින් ජීවිතේහි කිනම් ප්‍රයෝජනයක් ඇද්ද? කර්ම නැමැති සුළඟින් පහර දෙන ලද රෝග නැමැති රළ බිඳුම් ඇති සංසාර සාගර මුඛයේහි විපතට වැටෙන්නා වූ තෙපි පමාවට කරුණු දේ නොකරව නිවන් ලැබ ගන්නා වැඩ වඩව සත්වයන්ගේ මේ ප්‍රමාදය දුක් උපදවන්නේ නොවේද